තව ටිකක් දුර එනකොට වෙන ගමක් හම්බ වෙනවා. ඒ ගමේදී හම්බ වෙනවා රත්තරන්. අතහැරලා දාපු ගම අර මොනෝස රිදී ටික අයින් කරලා රත්තරන් ටික අරගන්නවා. අර මිනිහට කියනවා ඔය හන මිටියේ පැත්තකින් දිලා මේ ටික ගනින් කියලා. නෑ නෑ නෑ නෑ මම මෙච්චර දුරක් උසංගයි මේ අයින් කරන්න. මෙන්න මේ වගේ හන මිටි කරේ තියාගෙන ඉන්නේ. අර අර પરම්පරාවෙන් කිව්ව මේ પરම්පරාවෙන් කිව්ව අරහින් ආව මෙහින් දැන් මේ හන මිටි අරගෙන ඉන්නේ. සත්‍ය වචනය බුද්ධ වචනයට සත්‍ය කියන එක බුද්ධ බුද්ධ කියන එකේ තේරුම අවබෝධය කියන එකනේ. මේ සත්‍ය සත්‍යවාදී බවනේ. සත්‍ය හොයන ගතියනේ. අන්දකමින් තව කෙනෙක් අන්දන කාරණාවකට හරිය කැමති. හිතන ගතියෙන්නේ නේ. ඒක නිසා තමයි පින්වතුනි. ඒ හිතන ගතිය නැති නිසා තමයි මේ අර ලෙඩ වෙන වයසට යන මැරෙන කියන දේෙන් පලා යන්නේ. ඒක ඉක්මන එක සාධාරණයි. හැබැයි සත්‍යවාදීන විය යුත්තේ ඒක ඉක්මවන්න. දැන් සත්‍යවාදී වෙන්නේ නැතුව ඒක ඉක්මවන්නට මොකද වෙන්නේ? තව දෙයක් ලබා ගන්නවා. කල්පනා කරලා මෙතන ධාතු ටිකක් තියෙන බුද්ධාස්තක ටිකක් තියෙන්නේ අතනක් ධාතු මෙතනක් ධාතු ධාතු ධාතුන් එකතු වෙන්නේ ඉතින් මේ අපි මොකටද ඇලෙන්නේ කියලා තමන් තහවුරු වෙනවා තමන් නෙමෙයි තහවුරු වෙන්නේ එතන දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ පළවෙනිම ප්‍රහාණය කරන්න තියෙන සක්කාය දිටින් සොකියති දැක්මනේ දැන් සොකියති දැක්මක් ඇති වෙන මොකක් කියලාද මෙතන ධාතු ටිකක් තියෙනවා මෙහෙත් ධාතු ටිකක් තියෙනවා. ධාතු 12 එකතු වෙනවා. ඉතින් මේකට ඇලෙන්න ඕනේ නෑ කියලා සොකියට දැක්මක් ඇති වෙනවා. සක්කාය දිට්ඨිය හින්නවා. මෙතන කුණු කොටස් ටිකක් තියෙනවා. මෙතන කුණු කොටස් ටිකක් තියෙනවා. ඉතින් මේකට ඇලෙන්න ඕනේ නැහැ කියලා සුඛියට දැක්මක් ඇති වෙනවා. තහවුරු සුඛියට දැක්ම. සක්කා දිට්ඨිය තව තවත් තහවුරු. ඊළඟට ඔන්න මෙතන සුද්ධාස්තක ටිකක් තියෙන. දැන් චිත්ත දායිසික යවන හිත පරම්පරාව වෙනවා. ඔන්න චෛත්‍යික පරම්පරාව වෙනවා. ඔන්න සුද්ධාස්තක. දැන් මේ මොනවද මේ බලන්නේ? සුඛියට දැක්ම තහවුරු කරගන්න. දැන් මොකද වෙන්නේ? මේ සුඛියට දැක්ම එක සිදුවෙන්නේ මොකද්ද? බුදුරණන් වහන්සේගේ ශාසනයේ උන්නුසුමවත් නැහැ. ආ දැන් අපි හොඳට සිල්වත් අය ඈ. ආ දැන් අපි හොඳට සමාජයක් වටිනා. දැන් අපි භික්ෂුන් නැහැ. හරි දැන් මෙහෙම තමයි කරන්න තියෙන්නේ. සොකී අතිදක්ම තහවුරු වෙනවා. කො ශාසනේ? ශාසනයේ උන්නුසුමවත් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් මෙන්න මේ මේ අය මෙහෙම වෙන්නේ ඇයි? අන්ධ අය අන්ධකමින් යුක්තව මෙන්න මේ Tamanne ලැබෙන එකෙන් පලා යන්න හොයනවා. පලා ගිහිල්ලා තමන්ම තමයි යහප වෙන තැනක තහවුරු කරගන්නේ. තමන්ම වෙන තැනකයි තහවුරු වෙන පලා ගිහින්. සත්‍ය හොයන්නේ නෑ. සත්‍යවාදී නෑ. සත්‍ය හොයන චින්තනය නෑ. ඉතින් බොහෝ පිරිසක් එකතු වෙන්නේ අන්ධ අයත් එක්කමයි අන්ධකමින් යන ගමනකටමයි විචක්ෂණශීලී බවට එන්නේ නෑ. ප්‍රඥාවන්ගේ අඩුයි. මේ කාලේ ගොඩාක් අඩුයි. ඒ නිසා අර මෝඩයෝ ටික අන්ධයෝ ටික එක ඔත්තකට එකතු වෙනවා. එතකොට දැන් මෙන්න මේ මේ විදිහට වෙන්න හේතුව අන්න ඒ කාරණා. සත්‍ය හොයන කෙනාට ඒක වෙන්නේ නැහැ. එයා හොයන්නේ කොහොම ගරුත්වයක් මේ ධර්මයට තියෙන්න ඕන. අසාමාන්‍ය Tamanට මොකක්වත් හිලව්වක් කරගන්න එහෙම නෙමෙයි. ගනුදෙනුවක් කරගන්න එහෙම නෙමෙයි. ඒ අසාමාන්‍ය උත්තුම් භාවය.